ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපි නේවාසික පාසක මහත්තුරු සම්බන්ධ කරන මෙයාගේ බ්‍රහස්පතින්ද දවසක හැමදාම වගේ නිසන්න වණේදී ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන ධර්ම දේශනා පැයක් ලැබිලා තියෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චාතුද්දිසෝ අපටිගෝච හෝති සන්තුස්සමානෝ ඉතරීතරේන පරිසයානං සහිතං අචම්හි ඒකෝ චරේකග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ ගාථා රත්නයත් උකහා ගන්න ලද්දේ ඒ කග්ගවිශාන කියන සූත්‍රයෙන් ඒ සූත්‍රය උද්දෘත කරගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ. ඉතින් සූත්‍රයේ තියෙන සුවිශේෂතාවය තමයි හැම සියල්ලම වගේ ගාතාවල් අවසාන වෙන්නේ එකම ධ්‍රුව පදයකින් සමාන පදයකින් ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන්නේ. ඒකෙත් මේ ඒකචාරී ජීවිතය තමයි මතු කරලා පෙන්වන්නේ බුද්ධකලා ජීවිතය එකලා ජීවිතය දෙවන්නේක් නැති ජීවිතයක්. ඉතින් ඒක ආධ්‍යාත්මික භවයේදී ආධ්‍යාත්මික නැත්නම් Brahmacharya ජීවිතයේදී ඒකේ තියෙන බරපතලකම පෙන්වීම සඳහායි මේ තනිව වාසය කිරීම, වෙන්ව වාසය කිරීම ඒකචාරී අද්විතීය ජීවිතය දෙවන්නේක ජීවිතයක වටිනාකම් පෙන්නනවා. ඒකට පුත්‍රජාන වංශේ ඊටම වටිනා කාටවත් හොල්ලන්න බැරි නිදර්ශනයක් ඉදිරිපත් කරනවා කංග වේනගේ තනි අඟ වගේ කියලා. කංග වේනට විතරයි ලෝකේ තනි අඟක් තියෙන. ඒක තමයි ලෝකේ බලවත්ම ශක්තිමත්ම දේ කක්ක විසාන කියලා සඳහන් කරන්නේ කඟ වේනගේ තනියඟ වගේ. ඉතින් ඒ ગાථා පදයට අවසාන පදයට ගැළපෙන ඒ අවස්ථානුකූලව තව පද තුනකින් සංග්‍රහ වෙලා මේකේ ગાථා 30 ගණක් සූත්‍රය වශයෙන් සඳහන් වෙනවා. ඇත්තට මේක ඔක්කොම ગાථා වලින් හදිච්ච සූත්‍රයක්. ඉතින් හැම ගාථාවකටම වෙනම කතාවක් තියෙනවා. වෙනම පසුබිමක් තියෙනවා. වෙනම වෙනම නිදානයක් තියෙනවා. ඒ වගේම sannivedana වෙන අදහසක් තියෙනවා. ඉතින් මේ සෝකාතරික ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ අටුවාචාරින් වහන්සේලා පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයටත් ශ්‍රාවක බෝධියටත් නොවැටෙන අශේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ පසේ පුත්‍රජානන් වහන්සේලා ඊටාත්ම විවේක ජීවිතයක් ගත කරලා තිනවා කොච්චරද කියනවා කිසි කෙනෙක් දන්නේ නැහැ මේක නා කවුද කියලාවත්. ඒ කෙනාටත් හැකියාවක් නැහැ. Taman අවබෝධ කළ කෙනෙක් බව පෙන්වන්න හෝ බණක් කියන්න. ඒ නිසා මේ පසේ පුත්‍රජානන් වහන්සේලා සංකේතවත් කරන්නේ තන්නේ කරම උදකලා ජීවිතයක් කියලා. නමුත් මේ අටුවා කතාවල යෙදෙන තාලෙට මේ පසේ පුත්‍රජාන වහන්සේලාගේ මේ උදාන ගාථා බණක් නොවෙනවා නොවේ. ඒ වගේ පැහැදිලිවම පණිවිඩයක් තියෙනවා. ඒක නිසා ඒක තීරුම් ගන්න කෙනාට ඒ කෙනා සම්මා සම්බුද්ධජාන වහන්සේටමද පසේ පුත්‍රජාන වහන්සේටමද සාකබෝධීන් වහන්සේටමද කියනක ප්‍රශ්නයක් නැහැ. ඒ අර්ථය තමයි මේ සූත්‍ර මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ සූත්‍ර පිටකට ඇතුළු කරන්න හේතුව. මේවා නිකම් මන්තරවත්, ජප මන්තරවක්වත්, ධ්වනිතලවක්වත් නෙවෙයි. ධ්වනිය දනවන එකක් තමයි අර්ථයක් තියෙනවා. ඒක නිසා බලන්න ගියාම මේක පසේ පුත්‍රචානන් වහන්සේලාට සම්බන්ධ කිරීමෙන් විශේෂ ලාභයක් ලැබෙන බවක් පේන්න නැහැ ගැඹුරෙන් බලනකොට. මොකද පසේ පුත්‍රචානන් වහන්සේලාට බණ කියන්න බෑ කිව්වට ওই කියපු බණ තමයි ගාථා වශයෙන් තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේලාත් යම් යම් ප්‍රයත්න කරලා තියෙනවා අනුකම්පා ස්වරූපයෙන් මේක ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් කෙනාට ගිහිලා බෙනී ඉඳලා සාකච්ඡාවකට පොටපාදන්න. ඉතින් ඒ කෙනා සාකච්ඡාවේ අනිත් පක්ෂයේ ඉන්න කෙනා මේ වචනේ හරියට තේරුම් ගත්තාම බොහෝම ශීක්‍රයෙන් මේ ධර්මය විපස්සනාව අවබෝධ කරගෙන පසේ බුදු තරතුරටපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ sannivedanayak වෙලා තියෙනවා. ඒක නිසා අමාරු බව නම් ඇත්ත. ඒ sannivedane වෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට ඒක වෙච්ච ගමන් ඒක නා අර දේශනා කරන පස්සේ පුත්‍රජානනාසිකේ தත්වෙටම භාවනාව හරහා ලං වෙන බවයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ ගාතාවේ සාමාන්‍ය අර්ථය අපි ගත්තොත් චාතුද්විසෝ අපටිගෝච හෝති. පටිඝය පටිඝය කියලා කියන්නේ තරහව වෛරය නැත්නම් බද්ධ වෛරය කියලා මේක සමහරට සඳහන් කරලා තියෙනවා. ඒ පටිඝේ අනෙක් පැත්තට කියනවා අපපටිඝෝ කියලා. එතකොට යම් කිසි කෙනෙකුට හතර දිශාවෙම තරහක් නැති තත්වයක්, ද්වේෂයක් නැති තත්වයක්, ගැටීමක් නැති තත්වයක් ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඝර්ෂණයකින් තොරව ඉන්න පුළුවන්. අසවල් දිශාව පහළවන සුළුයි අසවල් දිශාවට මට ද්වේෂයක් තියෙනවා. අසවල් දිශාවට මගේ අකමැත්තක් තියෙනවා, නුරුස්නා ගතියක් තියෙනවා කියලා එකක් නැහැ. හතර දිශාවෙම තියෙන්නේ අපටිගයි. සන්තුෂ්මානෝ ඊතරීතරීන. කොහොම සතුටින් මේව නැත්තම් සැහැල්ලුවෙන් එකිනෙකා ගත කරනවා. පරිස්සයානං සහිතං අචම්මි. ඒ කියන්නේ මේ කයට හිතට වදින මේ දුක් පහස තියෙනවනේ. ඒවා ඒ වගේ බයක් නැහැ. මට මේ සර්පෙක් ආවි ඒ නැත්නම් මට කවුරුට හුනියමක් කරાવી මට කවුරුර හැංගිලා ඉඳලා දුන්නකින් විදීවි නැත්නම් මට කවුරු හරි අවනම්බුවක් කරાવી කියලා ඒ කිසිම තරක බයක් ඇත්තේ නැහැ ඒ තමන් කෙර තමන් පහසන හිත කය පහසන කිසිම දෙයක් පිළිබඳව භයං චම්බිතත්තං කියන විදියට ලොමු දහ ගැනීමක් ඇත්තේ නැහැ ඒ ජීවිතේ ලබන්න ඒ වගේ විවේකචාරී ජීවිතයක් ඒකචාරී ජීවිතයක් නම් ඒකෝචාරීකක විසාරකප්පෝ කඟ වේනගේ තනියම වගේ හැසිරියන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ දෙපැත්ත බැලුවොත් සෙනගක් එක්ක හිටියොත් ගැටුම තමයි. සෙනගක් එක්ක ඉන්න හේතුව නම් තණ්හාව. තනියම ඉන්නකොට බයයි. ඒ නිසා අපි පිරිසක් වශයෙන් එකතු වෙනවා. මිනිස්සයා සමාජශීලී සතෙක්. මයිනා හරකා ඒ වගේ සත්තු සමූහයක් වශයෙන් ජීවත් වෙනවා සමූහයේ වශයෙන් මේ පරිශ්‍රයාණං පහස විටින් එන නපුරු බලපෑම් දුරවන් කරගන්න පිසක් වශයෙන් ජීවත් වෙනවා මිහිමැස්සු වේයෝ ඔයගේ සත්තු මනුෂ්‍යත් එහෙම ජීවත් වෙනවා ඒ ජීවත් වෙන්නේ මොකටවත් නෙවෙයි බයටයි එක පැත්තකින් බලනකොට ඒ බය යටපත් කිරීමේ අදහසින් ඒ ළඟ ඉන්න අයට ආදරය කරනවා මේ පිරිසක් එක්ක ඉන්න ගියාම ඒ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා අන්තිමට මේ දෙයම ඒ පිරිසෙන්ම තමයි ආනහින්නේ. ළඟ ඉන්න කෙනෙක්ම තමයි පිටිපස්සෙන් පියෙන් ආනින්නේ. ඉතින් අන්තිමට තමන් ඇති කරගත්ත මේ ආරක්ෂක වලල්ලෙම තමයි භයානකම ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ බව තේරුම් අරගත්තට පස්සේ එවැනි කෙනෙකුට භාවනාවෙන් මේක තේරුම් ගන්න එකත් එක පැත්තකින් මේ ගාතාවලින් තේරෙනවා ඒ භාවනාවේ තේරුම් ගත්ත දේ ඉදින්දා ජීවිතය සකස් කරගැනීමේ ආජීවය සකස් කරගැනීමේ කර්මාන්තය සකස් කරගැනීමේ වචනේ සකස් කරගැනීමේ ඒකට අනුග්‍රහ කිරීමත් මේකේ තේරෙනවා ඉතින් එක එකනාගේ භාවනා ජීවිත භ්‍රමචර්ය ජීවිත යෝගා ජීවිත ගත්තාම සමහරු ටිකක් බර වැඩි මේක ඒකාන්තයෙන්ම භාවනාවෙන් පමණයි කළ යුත්තේ මට පිරිසත් එක්ක සම්බන්ධයක් ඕනේ මට තනියෙන් භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා <clears throat> අන්තිරිකේ පිරිසක් කියනවා. ඒ පිරිස සමාජයට වෛර කරනවා. සංඝයාටත් වෛර කරනවා. පිරිසක් එක්ක ඉන්න බැරිකමකුත් තියෙනවා යත්තන්න. ඒක ඒගොල්ලෝ වාසියට හරවන්නේ මට විපස්සනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා මතයක් ගොඩනගලා තියෙනවා. තව පිරිසක් කියනවා මේ ශාසන ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා පිරිස ජීවත් වෙන ගමන් හොතට සිල් ලකලා ආචාර ධර්ම දැකලා ආජීවය සකස් කරගෙන සදාචාරය හදාගෙන පිටිසත් එක්ක යන්නත් ඕනේ. Taman නිවන් දකින්නට වැඩිය බාහිර සාසනේ බොහොම වටිනවයි කියලා එහෙම සලකන දේශපාලන මත යටිපහුව කරගත්ත ඇත්තොත් තියෙනවා. ඉතින් අපේ එක්කෙනෙක් තුළ මේ දෙකම තියෙනවා. එක පැත්තකට හිතනවා ඔක්කොම තැරලා දාලා පැත්තකට වෙන්න පුළුවන් නම් ඔන්න ඒක ලොකු දියුණුවක්. ඒක ඒකාන්තයෙන්ම භාවනාවට වාසියක් තියෙනවා. තව පැත්තකින් හිතෙනවා ඒ කොච්චර જાති බණ භාවනා කරත් මේ මිනිස්සයා කියන සතත් එක්ක ජීවත් වෙන්න බැරි නම් ඒ මිනිස්සයා කරන්නේ භාවනා මාර්ගයෙන් ප්‍රශ්නෙම් පැනියාවක්. ඉතින් බුදුචාන් වහන්සේගේ ක්‍රමය අතේ බුදුචාන් වහන්සේලා කොහොමද කියන මන් දන්නේ අපේ ගෞතම සර්වචන්නාංශේ ක්‍රමය මේ දෙක සමබර කිරීම. අන්නේ සමබර කිරීම අතින් හැම කෙනාගේම ජීවිතය නව කතාවක් වගේ ඒක సౌందర్యාත්මක නිර්මාණයක්. හැම වෙලාවෙම අපි ওই දෙකෙන් එහා පැත්තෙන් මෙහා පැත්තට පැන පැන ගිහිල්ලා වර එක නැත්නම් අවබෝධ ඥානෙ එනකොට තේරුම් ගන්නවා මේ දෙක සමතුලිත කිරීම තමයි මේ දෙක සමබර කිරීම තමයි අපි මේ පරිණාමේ පටලවාගත්ත තැන ඇන හිටගත්ත තැන මේ දෙක සමබර කළොත් සියලු මිනිස්යන් අතර සියලුම සත්‍යයන් අතර මිනිස්යා මනසින් උසස් තත්ත්වයටපත් වෙලත් ඇයි මේ නිවන් දකින්න බැරි? ඇයි මේ මනුස්සයාට බය නැතුව ජීවත් වෙන්න බැරි? ඇයි මේ මනුස්සයාට මේ සන්තුෂ්ස මානස ගන්න බැරි? මෙන්න මේ පුංචි එකලසක් අභ්‍යන්තර සාසනේ බාහිර සාසනේ එකලස පරත ගැනීම නිසා නමුත් ත්‍රිසනුන්ගෙන් උසස් මානසික මට්ටමක් තියෙන නිසා ඒක තීරුම් ගත්ත කෙනාට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මේක කියලා දුන්නොත් දුනු මිරිස් කන මොලයක් තියෙනවනම් ඇහුම්කන් දෙක කනක් තියෙනවනම් ඒ කෙනාට මේ අලුත් ජීවන රටාවක් අලුත් කලාවක් පටන් අරගෙන මේ කියන සන්තුෂ්ස මනස විවේකචාරී ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ ගත කරන එකලසට එනකන් මේ පැත්තේ හැප්පෙනවා මේ පැත්තේ හැප්පෙනවා. විවේකයේ මදි කියලා එක පැත්තකින් කෑ ගහනවා ජනප්‍රිය මදි කියලා තව පැත්තකින් කෑ ගහනවා. ඉතින් ওই දෙක අතර පටලැවිලා තියෙන්නේ. ඉතින් මේ දෙක අතර දෙකක් වෙලා පටලැවෙන හැටි සර්වචනාංශයේ එකකට නම් වලයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. දුකට හේතුව තෘෂ්ණාව විතරයි. ගැටුමක් පෙන්වන්නේ. ඉතින්දී આવොත් ඒක හේතුකව ප්‍රධාන හේතුව ලයිස්තුගත කරලා තියෙන්නේ දුකට හේතුව තණ්හාව කියලා. ඒ තණ්හාව කියන්නේ මොකක්දයි කියලා පොඩ්ඩක් පෞරුකල අවසල බැලුවොත් සීයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ තණ්හාවේ අතුයිති විහිදී වැඩිම බෙදීම් තුනක් දක්වනවා. එකෙන් මේ අපිට ඉතාම උත්සන්න තම අදාළ දේ තමයි කාම තණ්හා. කාම තණ්හාව කියන එක අපිට ඉඳුරම් පිනවීම කියලා කියන්න පුළුවන්. ආමිෂයේ තියෙන කෑදරකම කියලා කියන්න පුළුවන්. මේ ඔක්කොම නිසා ඉඳුරම් පිනවීමේ ඇති ආශාව මේ ආමිෂයට ඇති ආශාව නිසා කෙනෙකුට තමන් මේ වැටිලා ගත කරන්නේ කාම තණ්හාවේ දාසකත්වයකට බව කාම තණ්හාවේ බැල මෙහෙවරකට බව කවමදාකවත් මේ කාමරාජිනිය සන්තෝෂ කරන්න බැරි බව තෘප්තියකින් සන්තුෂ්ස මනසකින් මැරෙන්න දෙන්නේ නැති බව අපේ හත්මුතු પરම්පරාවත් කවරාවත් එක කරලා නැති බව තේරුම් ගන්න නම් අමාරු නෑ ඒක ඉතින් ආධ්‍යාත්මික කාරණා එදින් යනකොට කාටත් කාටත් ටිකක් බයක් ඇති වෙනවා චම්බිතත්තම් පහළ වෙනවා හැබැයි නම් ඔයිටත් වැඩි කෙලිකාරෝ මේ ලෝකේ ඉඳලා තියෙනවා. හැම කෙනාම මරණයම ඕනේ නෑ. ඒ වගේ කලබලයකටපත් වෙනකොට හැම වෙලාවෙම බයක් ලොමුදහ ගැනීමක් ඇති වෙනවා. මැරෙන්නේ සතුටින් නෙවෙයි. ඒ උනත් ඒ කාමයටම ලද්දාපටන් ජීවත් වෙනකන් මැරෙනකම්ම කටයුතු කරන මනුස්ස ප්‍රතිශතයේ 99ට වැඩි වැඩි. ලද්දාපටන් මැරෙනකම්ම කාමයට කඹරනවා. ඒක ඒකට දාසකම් කරනවා. එතකොට ඒක කාමදාසකත්වය කියලා හරුවචාන්සේ පෙන්නලා තියෙනවා. කාමදාසෝ අතිත්තෝ තණ්හාදාසෝ අපි මේ ලෝකේ ගත කරන හැම වෙලාවෙම අതൃප්ති කරව තණ්හාට දාසකම් කරමින් කාමයට පහඳිනවා. ඉතින් ඒක අගය කරන ඒකටම පොහොර දාන දැනුවට කියනවා ලෝකීය ප්‍රඥා කියලා. ඔය මේ නෛර්යානික සීතත් ධර්මෙන් පිට සියල්ලම ලෝකීය ප්‍රඥා මේ කාමයටම පොහොර දාලා කාමයටම අගේ ආඩම්බර දීලා ඒකෙම උසස් තත්ත්වයටපත් වෙන්න කටයුතු කරනකොට ඒ ලෝකේ ලිංගිකත්වය සහ යුද්ධය කියන එක අත්‍යවශ්‍යයි. ඒ කාමයේ එක කෙලවරක් තමයි ලිංගික ආශාව. කාම සේවනය අනිත් පැත්ත තමයි මේ ලිංගික ආශාව ඉෂ්ට කරගන්න බැරි වුණොත් බෙල්ල කාලා නැහින එක. තායකගේ කුලල කාලේ මැරෙන එක. ඉතින් කියනවා මේ කාමයේ කොච්චර භයානක එහෙම නැත්නම් අන්තවාදීද කියනවනම් මේ කාමයේ ලිංගික කාමයේ නිසා යුද්ධයට ගියාම කොයි දෙයක් වළංගුයි. ඕනම දෙයක් කරතයි කාටවත් දොස් කියන්න බෑ. කාමයට ගියාට පස්සේ කරන දේවල් ඒ මනුෂයා මත්තෙට මත්විල්ල කිසිම කෙනෙකුට අසාධාරණයි කියලා හිතෙන්නේ කාමයේ ඒ තරම්ම මනමත් කරන සුළුයි. යුද්ධයට ගියාමත් අතරත දීලා යුද්ධ කරන්නේ ඉසරෙච්ච එක අදිනවා. ඕනම ක්‍රමයක් බලංගොත්. ඒ තරමටම කාමය අන්ධ අන්ධ කරවන සුළුයි. එනමුත් ඒකේ ඉතින් ගොඩවීමක් කෙලවරක් සීමාවක් දකින්න බෑ. අද අපි ගත කරන මේ යුගය වෙනකොට මේ දෙකම දැවෙන මට්ටමටවත් වෙලා තියෙනවා. එක පැත්තකින් යුද්ධය සඳහා নানা ආකාරයෙන් සාධාරණීකරණය කරමින් Tamanට වාසිය ආපු වෙලාවේ බලය ආපු වෙලාවේ පුළුවන් තරම් යුද්ධ කරනවා. ඒක රාජ්‍ය පාලනයේ අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම කාමයේ සඳහා අම්මා පඳුරන් නැතුව සහෝදරකම් මොනවාක්වත් නැතුව තිරසනුන්ටත් ඇදී පහත් මට්ටමට ගිහිල්ලා ඒ කාමයේ උද්දීපනය කරන වැඩත් සීමාවක් නැහැ. ඉතින් මේ එකකටවත් එකකින්වත් අපිට ගැලවෙමුකුත් නැහැ. අපි මේවා දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. මොකද අපේ අධ්‍යාපනයේ උතනයි තියෙන්නේ. අපි දරුවන්ට ඕකයි උගන්වන්නේ. ඒ වගේම අපි සල්ලි හම්බ කරනවා කියලා කරන්නේ ඔය යුද්ධයට පොහොර දාන එකයි. අපි කරන හැම කටයුත්තකදීම සම්මා ආජීවයකට වැටෙන්නේ බොහෝ විට මිච්ඡා ජීවයකට වැටෙනවා. දැන්නකොට අපි වල සම්මාදම් වෙනවා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙනීමේදී පවා අපට අකුසල කර්ම රාශියක් රැස් වෙනවා. මේවට නොදැන සම්මාදම් වෙලා. නොදැන සාදු කියලා. ඉතින් ඒ නිසා එවැනි දෙයක් අවබෝධ කරනකොට වචනෙන් හරි අහලා තේරුම් ගන්නකොට තේරෙනවා මේ ලෝකයේ නිකන් හිටියත් කෙලස් කෑවෙනවා. නිකන් පැත්තකටලා හිටියත් කෙලස් කෑවෙනවා. ඒක නිසා මම දන්නේ මට අදාළ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නීතිය හැදලා තියෙන්නේ ඒ කෙලස් කෑවෙන තාලයට තමයි. ලෝක න්‍යාදමේ ඥාන තියෙන ඔක්කොම කෙලස් වලට. ඉතින් මේ කාමයේ මේ ආධිනව යම් කිසි කෙනෙක් දැක්කොත් එයාට පරිශ්‍රණයක් කරන්න වෙනවා. මේ කාමයෙන් ගැලවිච්ච තැනක් මේ කාම ලෝකේ තියෙනවා කියලා. ඉතින් ඒක ගිහිගිය අතහැර යාමක් එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණයක් නෙක්ඛම්යක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නිෂ්ක්‍මය කරගන්න බැරි කෙනෙකුට එහෙම කල්පනා වුණත් මේ භව තණ්හාව නිසා මගේ පවුලේ අය නිසා දරුවෝ නිසා ව්‍යාපාර නිසා මම මෙතෙකල් හම්බ කරපු දේ නිසා මම මේ ඉතුරුවා පැතුරවාගෙන පැතුර එලාගත්ත නිසා දැන් පැතුර අකුලන්න අමාරුයි ඒ භව තණ්හාව කාම තණ්හා වගේම ඊතර පැතර යamak. ඒක වඩා පැතු එලාගත් එකකට ගොඩාක් වෙලා යනවා අකුලන්න. ඒක ගොඩක් පටලැවිලි සහිතයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කාම තණ්හා භව තණ්හා කියන දෙක වෙන් කරලා හඳුනාගත්තා නම් ගිහිගේ හිටියත් පැවිදි වුණත් ඒ මනුස්සයා තේරෙනවා ඕනෙම වෙලාවක මේ කාමයේ තියෙනවා ඉතිරි පැතර වැඩින ගතියක්. ඒක මට මගේ ඉඳුරම් පිනවීමෙන් නතර වෙන්නේ නැහැ. මගේ ඉඳුරම් පිනවිච්ච ගමන් අපේ කට්ටියට සැප දෙන්න හිතෙනවා. මේ සැපම හෙට ගන්නෙ කොහොමද කියලා හිතෙනවා. මේ සැපම මෙතන නෙවෙයි අතර ගන්නෙ කොහොමද කියලා හිතෙනවා. මේ සැපම අනික් අයට දෙන්නේ කොහොමද කියලා හිතනවා. එතකොට මේක මම දැන් මෙතන තියාගන්න දෙන්නේ නැහැ. අතරයි මෙතනයි, අරයයි මෙයයි, ඊයේයි හෙටයි මෙන්න මේ පැතිරී යෑමට කියනවා. වර්තමාන මොහොතේ දැනෙන මේ ඌණ භාවය අതൃප්තිකර භාවය අනුව කල්පනා ඥාන විහිදොල නව නිර්මාණ කරලා ජීවනවා කියලා හිතලා ඊයටයි හෙටටයි අරයටයි මෙහාටයි අතනයි මෙතනයි හැමතැනම මේ ලැබිච්ච ස්වර්ගය ලැබිච්ච සැපත ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට භව තණ්හාව කියලා කියනවා. ඉතින් ඒ කාම තණ්හාවෙම ඉතිරි පැතිරි යෑමක් තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඉතින් ඒක ලෝකයා හඳුන්වා දීලා තියෙන්නේ ලස්සන වචන දෙකකින් නිර්මාණශීලීත්වය සහ අභිවෘද්ධිය කියන්නේ. නිර්මාණ ශරණ අපි පුළුවන් තරම් මේ Taman ළඟ දැනට ලැබලා තියෙන කාම සම්පatti ඒ ළඟාවීම් අපේ අයට දෙන්න හැමතැනම තියෙන්න හැමදාම තියෙන්න. ඉතින් මේකට අපි විවිධ විවස්ථා හදනවා විවිධ නීති පද්ධති හදනවා හදලි වරලා ඒ හැබැයි මේ කාමය Taman උපේපු කාමයේ භවයේ වශයෙන් පැතිරෙනකොට සියලු මානවයට සැප ලබා දීම භව සම්පත්තිය නෙවෙයි භවය කියලා භව රාගය කියලා කියන්නේ මගේ අයට විතරයි ඉන් එහාට නොදකින් ඔබන එච්චරම තමයි භවය කියලා කියන්නේ මගේ අයට විතරයි ඉන් එහාට නොලැබීවා ඉන් එහාට නොලැබුණොත් ඒකට කියනවා අප්‍රිය දායාදී කියලා මම අකමැති කෙනාට ඒක ලැබිලා තියෙනවා. ඒක හරියම භයානක වැඩක්. ඒක නිසා කාමයේ කියලා කියන්නේ තමන්ගේ ඉඳුරන්න සීමා වෙච්ච දෙයක් වෙන අතර භවයේ කියලා කියන්නේ මාට නෙවෙයි අපේ අයට අපේ තැනට අපේ ආගමට සීමා කරලා ඒක ඉතිරි පැති යාම සඳහා ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා මේ කාම පරිවේෂණ හරියන කෙනාට තමයි භවතණ්හා වැඩියෙන් පහළ වෙන්නේ. ඒ හරියෑම නිසාම එයාට ඒකට මසුරුකමක් පහළ වෙනවා. මේ ආයාසයෙන් අමාරුවෙන් උපයෝග මේ භව සම්පත්තිය මගේ හතුරෙකුට නොවේ වාක්‍ය. එතකොට මේ ආරස්සාව මසුරුකම නිසා එයාට විනිශ්චයක් අතට එනවා. මේකට උඹට බුද්ධිය තියෙන්න නැත්නම් මේකට එන්න එපා. මේ ඉඩම මගේ. මේ මේ වස්තුව මගේ. උඹට ඕන දේවල් මේක කරන්න බෑ කියලා තමන්ගේ අය එන්නේ නැතුව කනගාටු වෙනවා. පිට අය එනවටත් කනගාටු මේ නිසා අන්තිමට යාට විවස්ථා හදලා සත්ත්ව දාන දණ්ඩ දාන තොන්තුම් පේසුඤ්ඤං ආදී විදියට එක් දඬුවම් කරන්න ආයුධ අරගෙන දඬුවම් දඬු මුකුරෙන් පහර දෙන්න වෙනවා තෝතෝ අරපල කියලා කියන්න සිද්ධ වෙනවා ලෝකේ තියෙන තාක අකුල කර්ම රාශියක් එන්න පටන් ගන්නවා මේ භව තණ්හාව වැඩෙන්න වැඩෙන්නේ මොකද භව තණ්හාවේ තියෙන ගතියක් තමයි මේක අපේ අයට සීමා කරන්නේ ඒ දේ වෙන කාටරි අත් වෙනවනම් ඒක විතර කාලා ඉන්න බැරි දෙයක් නෑ පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ භවතණ්හාවේ සීමා තීන්දු කරන්න ගියාම එන ගැටුමට තමයි පටිඝය කියලා කියන්නේ. ද්වේෂය කියලා කියන්නේ. වේරය කියලා කියන්නේ. අන්නේ වෛරය භවයට යම් තාක්කාසද මේ අපේ අයට හැමතැනම හැමදාම මේ සැප දෙන්න තියෙන එකට යම් තාක් ආසාවක් එනවාද ඒ තාක් ඒ දේ කරගන්න බැරි වෙනකොට එන පශ්චාත්තාපයේ පටිගය තරහ වෙයි ඒකට කියනවා විභව තණ්හාව භව තණ්හාවේ අසාර්ථකත්වය විභව තණ්හා වෙනවා. භව තණ්හා වැඩි කෙනාට විශාල විභව තණ්හාවක් තියෙනවා. ඒ මනුස්සයාත් මේ මේ වස්තුව කවුරු හරි හොරකම් කරනවා දැක්කොත් මරණ ධර්මයට පෙළඹෙනවා. මේක එයාට අයිතියක් නැහැ. ඒකේ අයිතිය බුද්ධිය තීන්දුව කරන්නේ මම. එයාට බෑ මේකට එන්න කියලා ඒ වෙනුවෙන් නීති හදාගෙන ඉතින් මේ භවතණ්ණාම හේවනලා තමයි විභවතණ්ණාව කියන්නේ භවතණ්ණාව ආශාවේ කෙලවර විභවතණ්ණා කියන්නේ ද්වේෂයේ කෙලවර ඉතින් මෙතෙන් ගියාට පස්සේ ඒ දෙයට ලක් වෙච්ච කෙනාට සීමා මරියාදාවල් මොනවාක්වත් තේරෙන්නේ ඒ තරම්ම ඒ අන්ධ වෙනවා. කාම තණ්හාවේ, භව තණ්හාවේ, භව තණ්හාවේ. ඉතින් ඒ අන්ධ වෙච්ච තරමට එයා එයාගේ ශප වනස ගන්නවා. Tamangeema වනස ගන්නවා. මේ නිසා කායික දුක්, මානසික දුක් පහසනවා. පරිශ්‍රය කියලා කියන්නේ ඒකයි. එයාගේ කයට නිතරම වෙහසක්. හිතට නිතරම වේසයි මට ඕනේ වස්තුව මට ඕනේ ලාභ සත්කාර ටික මට ඕන කෙනාටම මට ඕන ප්‍රමාණය දෙන්න වෙන්නේ ඒක වෙනස් වෙනකොට පුදුමාකාර විභව තණ්හාවක් අන්නේ විභව තණ්හාව ආවට පස්සේ මිනිසයා සියලු සැප සම්පත් වලින් පිරිච්ච ප්‍රේතෙක් බාටපත් වෙනවා. කිසිම දෙයක් විඳ ගන්න වෙලාවක් නැහැ. මෙවට වෛර කරමින්, ක්‍රෝධ කරමින් පිටුරකට ලැබව බල්ලා වගේ කනගුණාට දෙන්නෙත් නැහැ, බල්ලා පිටුර කන්නේත් නැහැ. ඉතින් ඒක තමයි මේ ආර්ථිකයේ විෂම ලෙස පැතිරීම කියලා කියන්නේ. අද ඒක ඉතාමත්ම භයානකයි. අද ඒක ඉතාමත්ම භයානකයි. ඉස්සර තියෙන ඉන්දියාවේ මේ කානුවතකකා කන ජරාව කන මිනිස්සු જાතිකුත් ඉන්නවා මහරජවරු කියලා තෙලෙන්කාර කිරෙන් අත හොදන જાතිකුත් ඉන්නවා. ඉතින් මේ දෙක ඉන්දියාවේ ආර්ථිකයේ තිබිච්ච ලක්ෂණ දෙකක් තමයි. ඒක නිසා මේ දුප්පත් මනුස්සයාට වෙන මොකක්වත් නෑ අර සැපේ ඉන්න මිනිහට වෛර කරන එක විතරයි තියෙන්නේ. සැපේ ඉන්න මිනිහට වෙන මොනක්වත් නැමේ දුප්පත් මනුස්සයා කිට්ටු කරගන්න නැතුව තියාගන්න එක තමයි තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකයේ විසම විදී යෑම විශාල දුක් පීඩාවකට හේතු වෙනවා. ඒ නිසා කොමියුනිස්ට් වාදය ඇති වුණා. ඒ නිසා මේකට අපි තරපතිවාදී කියලා කියනවා. දැන් අද ඇමරිකාවේ ආර්ථිකය බැලුවත් ඉතාලම සුළු පිරිසකට ආර්ථික 90ක් විතර IT ඒගොල්ලෝ ඒක තීන්දුව කරන ඒක කාටවත් දුප්පතෙකුට නොයෑම සඳහා නීති දවසෙන් දවස හදනවා. පාර්ලිමේන්තුවේ වැඩේම ඉච්චරයි. ඒවල දුප්පත් මිනිහා උලා කාලා උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙනවා. නමුත් මහන්සිල හැම එක්කීම වාසිය ලබන්නේ මේ විභව තණ්හාවෙන් භව තණ්හාවෙන් පිළිච්ච જાතිකර දෙගොල්ලම සැපේ නැහැ. දෙගොල්ල එක්කෙනෙක්වත් සැප විඳින්න බෑ. අර මනුස්සයට සල්ලි නිසා බයෙ මැරෙන්න හදනවා. කවුරු හරි ඉන්න හරියක් ඉන්නේ ඉරිෂාකාරෝ. ඉන්න හරියක් ඉන්නේ තරහකාරෝ. <clears throat> වතුර එකක් බොන්න බයයි පහදාලා ඇති කියලා හිතනවා. තුවක්කකටක් දකින්න බයයි මට වෙඩිචාරි කියලා හිතනවා. ඉතින් ඒ මනස නිතරම ඉන්නේ ඒ අරසා වෙලා <clears throat> මිනිසුත් එක්ක බයයි. ඒක නෙවෙයි බුදුජානනාංශයේ චාතුද්දිසු අපටි ගෝච හෝති කියලා කියන්නේ මේ බුලට් ප්‍රූෆ් විදුරක් ඇතුළට වෙලා ලෝකෙන් වින් වෙලා ජීවත් වෙන එක නෙවෙයි හතර දිශාවකටම කිසිම බයක් නැතුව ඔක්කොමලා ඥාතින් වගේ සලකාගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේකේ තියෙනවා අනේ ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග අපි සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් කියනවා මෛත්‍රී කියලා කියනවා. ඒක තමයි මෛත්‍රී කියලා කියන්නේ ඒ අන්තරසත්තාන හිතානුභව ලක්ෂණ මෙත්තා. අන් සීළු සත්වයන්ගේ හිතසුව සැලකීම මෛත්‍රී කියනවා. ඒ නිසා අපිටත් තියෙනවා පොඩි න්‍යාය පත්‍රයක් හැම වෙලාවෙම Taman දිනුනලාමදී අපේ කට්ටිය දිනු කරන්න අමුඩ ගහගෙන සුමානව බර අදිනවා. නමුත් ඒක කාට හරි පොදුවේ බෙදලා යනවා දැක්කොත් අර කරපු ඔක්කොම උත්සාහය නිර්ථක වෙනවා. අපට ඕන කරලා තියෙන අපේ වස්තුව අපේ ගෙනාටම අපි හිතන ප්‍රමාණයෙන් අපේ හිතන වෙලාවට ලැබෙන්න සලස්සන්න. නමුත් එතන ඒ ටිකට අපිට බලතල නැහැ. ආණ්ඩු ශක්තිමේ ශක්තියක් නැහැ. විධායක බලතල නැහැ. ඒ නිසා අපට පුළුවන් නම් අඩු ගානේ මෙත්තා මනෝ කර්ම ස්වරූපයෙන් මේ සියලු සත්‍යෝ සැපට කැමැති ඒ අන්සතුන්ගේ හිතසුව සැලසීම මට කරන්න පුළුවන්ද කියන මේ වචනේ මේ මේ ක්‍රියාවට කියනවා මේ පටිඝය සම්බන්ධව තියෙන සමත උපක්‍රමය කියලා. සමත උපක්‍රමය වෙන්නේ සියලු සත්‍යයන්ගේ සැපසැලසීම. ඒක ලේසි නෑ. ඒක හිතා ගන්න බෑ. නම ਸਰවචාන්සියකට උපමාවක් දෙන්නේ මාතා යතා නියං පුත්තං ආයුෂායක පුත්තමනුරක්කේ. මවක් තම දරුවෙකුට මෛත්‍රී කරන්නාසේ පණ එපා කියලා. අන්න වගේ අම්මා දරුවෙකුට මෛත්‍රී කරන එක අම්මාගේ ගුණයක් නෙවෙයි ඒක ස්වභාවයක්. ඒක වඩන දෙයක් නෙවෙයි වැඩිච්ච දෙයක් බැල්ලි දරුවන්ට ආදරය කරනවා. නමුත් මෙතන තියෙන රහස තමයි සියලුම දරුවන්ට පුළුවන් ද මෛත්‍රී කරන්න. තමන්ගේ දරුවා වගේ සියලුම කෙනාට මෛත්‍රී කරන්න. ඔන්නෝතෙන් ගිය ගමන් ওই සියලුම ආර්ථික නීති සියල්ලම සුන්නත් දූවිලා බුදු වෙලා යනවා. සියලුම දේශපාලන ප්‍රතිපatti තත්ත පහකට ගන්න දෙයක් නැහැ. ඔය සමාජශී සමාජශී විතසුවකාමී සමාජ විද්‍යාඥයන්ගේ ඔය සියලු ස්වර්ණමය කතා වැලියට ගහන්න බහිනවා සියල්ලකේම මෛත්‍රිය සලකන්න කියන. කාටද පුළුවන්නේ? මේක තමයි බුදුහාමුදුර කෙනෙක්ගේ තියෙන ඒ ධර්මඥතා ගුණය. උන්වහන්සේට පුළුවන් සියලුම දෙයක් කෙරෙහි සමමෙත පතුරවන්න. ඉතින් ඒක ලේසි නෑ. ඒකට තියෙන ප්‍රධානම දේ අපි මේ ඉගෙන ගන්න පාඩම්. අපි ඉගෙන ගන්න පාඩම් ඔක්කොම තමන්ගේ මාන්නන්නේතාවට තමන්ගේ බැංකු account එකකට තමන්ගේම රක්ෂණ අරමුදලට සල්ලි දානවා මිස සියලු දෙනාටම හිතසුවක් පිණිස සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබඳව එකෙකුටවත් කල්පනා කරන්න බෑ. එimhe කල්පනා කරමිනිය පිස්සෙක් කියලා තියෙනවා. මේ මිනිස්සු දැනට හිරගෙවල් වල දාලා තියෙනවා. සියල්ලගේම හිතසුව සලසනායි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අන්නේ වෙණියායට නායකත්වයක් දීලා මේ මාතා යතානියන් කුත්තන් විදියට මෛත්‍රියක් සියලු දෙනාට මෙත් සමසිත පැතරීම කියලා. ඉතින් ඒක ගුවදෙනේ කාගමක් කියලා බාර ගන්න තියෙනවා. গুপ্ত දෙයක් කියලා බාර ගන්න තියෙනවා. ආර්ථික විද්‍යාව කරන කටයුතු මෛත්‍රී කරන්න බෑ. දේශපාලන කරන කටයුතු මෛත්‍රී කරන්න බෑ. සමාජ විද්‍යාඥයන්ට ඒගොල්ලෝ මෛත්‍රී කරනවායි කියලා. නමුත් ඒගොල්ලෝ කරන්නේ ලෝකෙට පරකාශය, ගෙදිට මරගාතේ. බුදුජානනාංශයේ කියන මේ මෛත්‍රී කටයුතු කරනවා නම් ඒ කෙනාට තේරෙනවා එවැනි මෛත්‍රිය ගැන හිතන්නවත් පුළුවන් මිනිසෙකුට විතරයි. කිසිම සතෙකුට, කිසිම යකෙකුට, කිසිම ප්‍රේතෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට එහෙම හිතන්න බෑ. ඒගොල්ලෝ උප්පත්තියෙම ඒ සාජාසිර කුටු වෙලා තියෙනවා. මිනිස්සයත් උප්පත්තියෙම සාජාසිර කුටු වෙලා තියෙනවා. නමුත් මිනිසෙට ආගමක් කියන එකක් තියෙනවා. ධර්මයක් කියන එකක් තියෙනවා. අන්නේ ආගම ධර්මයට ගියාට පස්සේ කියනවා උඹට පුළුවන් නම් මේ අභ්‍යාසය ගනින් සිළු දෙනාටම සමසිත සමමෙත සමහිත සුවපැතිරීම කරගෙන යන්නේ කියලා. ඉතින් ඒ දේෙන් විතරයි බුදුරජාණන්සේ සඳහන් කරන මේ පටිඝය කියන එක අයින් කරන්න පුළුවන්. මේ පටිඝය නිසා තමයි කායික මානසික රෝගේ ඉන්නේ. අද නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අද ලෙඩ රෝග ගත්තාම මේ විෂ බීජ නාශනය කියන හෝනියම නිසායි මනුස්සය වැටෙන්නේ. විෂ බීජ මරලා මනුස්සය ජීවත් වෙන්න බෑ. විස බීජ කියන්නේ ජීවයක්, මනුස්සයක් කියන්නේ ජීවයේ විස බීජ නැසන ගානට මනුස්සයා සමාජීය විනාශ ගන්නවා. මේ මදිවට මේක ඇත්ත විහිළුවකුත් තියෙනවා. මනුස්සයා විස බීජයකට පරිණාමය වෙන්න પરම්පරා ගානක් යනකොට අවුරුදු 20න් ගණන් කරන්න ඕන. අවුරුදු 20ක් යන પરම්පරාව බොයි. විස බීජ දවස් 3ක් ඇතුළත પરම්පරාව බෝ කරනවා. නිසා ඕන බෙහෙතක් හදනකොට දවස් 3කින් අලුත් විස බීජයක් හැදෙනවා. හැදිච්ච ගම මිනිසයාට ණය අපෙන්නනවා. දැන් උඹලා ලෑස්තිලා වරෙල්ලකෝ. උඹලගේ හැම බේටරම අපි ප්‍රති ප්‍රතික්‍රියා මෙහෙම ප්‍රතිශක්ති වටලා තියෙනවා. අන්තිමට කවුද දිනන්නේ? මිනිසයා පටන් ගන්නකොට පෙරදින හටනක් තියෙනවා. මිනිසර කිසිම දවසක විස බීජත් එක සටන් කරලා තියන්න බෑ. විස බීජ පිළිබඳව මම මේ නිදර්ශනයක් දිගේ යන්නේ. විස බීජ පිළිබඳව ඉස්සල්ලාම පරිශන කරපු දාසේ ජය කෙහෙලි නැගුවා. දැන් ඉවරයි. ලෝකයේ සෞඛ්‍ය ප්‍රශ්නේ ඉවරයි. අපිට තියෙනවා බැක්ටීරියා නාශන තියෙනවා, දිලීර නාශන තියෙනවා, වෛරස් වලට වෙනස් වෙන මේවා කරන්න පුළුවන් කියලා තම්බනවා. නමුත් අද වෙනකන් මොනම දෙයක්වත් වෙනස් වෙලා නැහැ. ඒ බෙහෙත් නිතා හටගත්ත ලෙඩ රාශියක් ඇවිල්ලා තියෙනවා නම් කරගන්න බැරි තරම්. ඒ මිසක ලෙඩ වලින් එකක්වත් අඩු වෙලා නැහැ. අපි දන්න සාය රෝගේ ගන්න දැන් ආයෙසරයක් සාය රෝගේ වැඩි වෙලා තියෙනවා. අපි ඒ නැති කරුවයි කියන පොලියෝ නිසා අද අලුතෙන් ඕටිස් කියලා රෝගයක් අතකට. පොලියෝ එන්නත නිසා දරුවෝ ලක්ෂ ගණන් මැරෙනවා. කවුරක්වත් දන්නේ මේ අලුතෙන් ආපු රෝගේ පොලියෝ වගේ දසදහස් ගුණයක් අපලයි. මෙන්න මේ වගේ සෙල්ලමට හේතුව මොකද්ද? අරු නැසල මෝ හදන්න පුළුවන් කියන බොරුවට. මේක තමයි ලෝකෙ තියෙන විශාලම විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාව කියන්නේ. ඉතින් අපේ ලොකු සාංශ මෙතන වාඩි වෙලා ඉඳද්දි කියනවා කවුරක්වත් නැසලා කවුරක්වත් ජය ගන්න බෑ. ඒ දවස්වල මේ මම පැවිදි වෙන කාලේ වෙනකොට ලංකාවේ හැරියට තිබුණා ජීවිපී කලබලේ. කොමියුනිස්ට් කට්ටිය මේ ආණ්ඩුව භංග වේවා ජනපතියා ධනපතියා භංග වේවා කිය කිය අතපය විසිකර පෙළපාල යනවා. ලොකු සංස්කෘතික භංග වේවා කියලා එක සැරයක් කියනට කියන මිනිහාගේ කොච්චර අපිරිසුදු වෙනවද කියලා. හතර සැරයක් භංග වේවා කියන්නේ ඉස්සෙල්ලා භංග වෙන මනුස්සයා භංග වෙන ඉස්සෙල්ලා භංග වේවා කියන කියන මනුස්සයා ගෙලේ නරක වෙනවා. ඊට වැඩි ඕනියමක් ඌට ඕනේ කරන්නේ නැහැ. උනෙත් ඒ ටිකම තමයි. මෙතනදී කියනවා අප්පටිගේ වඩන්න. සියලු සත්‍යයන් විශ්ේ මෛත්‍රිය වඩන්න. එතකොට සන්තුස්සමානෝ ඊතරීතරේන අපි ඔක්කොම දන්නවා ජීව බැක්ටීරියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මටත් අයිතියක් තියෙනවා. මට ප්‍රතිශක්තියක් තියෙනවනම් මම බේරෙයි. මම පිරිසුදුකම රකින්න ඕනේ. ලෙහෙදකම තියාගන්න ඕනේ. එහෙම නැතුව හෙදකම ගැන ජීවන රටාව ගැන එහෙම නැත්නම් අපි කිව්වොත් ආජීවය ගැන තැකීමක්ම නැතුව තුප්පහි ජීවිත ගත කරලා ලෙඩ වුණාට පස්සේ බැක්ටීරියා මරලා අපිට ජීවත් වෙන්න පුළුවන් වෙලා කියලා හිතනවනම් මතකේ තියෙන අවුරුදු 200ක් පරණ පචයක් එක. දැන් මේකට අවුරුදු 200ක් පරණ පචයක් වෛද්‍ය ශාස්ත්‍රයේ ලොක්කො ටික දන්නවා ඒක කරන්න බෑ කියලා. ඒකෙන් උනේ මොකද්ද? අර හෙදකම යට ගියා. හෙදකම කියන ගණ අයින් කරලා වෙදකම ඉස්සරහට ගත්තා. බුද්ධ ආගමේ මේ හෙදකම කියන පව් නොකර සිටීම පැත්තක දාලා පින්කම් කිරීමක් ඉස්සරහට අරන් තියෙනවා. අරගත්ත දවසේ ඉඳලා ආගම ධර්මයට ගිය ආගම මතුණා. ඉතින් විශාල වශයෙන් කියනවා ගොඩාක් ලොකු පින්කම් කෙරුවොත් එකපාරට නිවන් දකින්න පුළුවන් වෙයි. අපිට මේක තැනක ඉඳලා භාවනා කරනවා කරන්න ඕනේ නේද? නැහැ අපිට ස්කෝලර්ෂිප් එකකින් යන්න වගේ, ඉන්ටර්සිටි එකකින් ගිහිල්ලා බහින්න වගේ, හයි ලෙවල් රෝඩ් එකකින් ගිහිල්ලා බහින්න වගේ නිවනට යන්න පුළුවන් වෙයි. අර හෙදකම පැත්තක දාලා වෙදකම ඉස්සර කරන්න ගියා. මේක අවුරුදු 100 ගණන් පරණ බොරුවක්. නමුත් මේකෙදි කියනවා Tamanට ඕනේ නම් හතර දිශාවෙන් කිසි බයක් නැතුව ජීවත් වෙන්න අප්පටි ගෙහ වඩන්න. මෛත්‍රිය වඩන්න, කරුණාව වඩන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව වඩන්න. මෛත්‍රිය කියලා කියන්නේ අව අවෛරය කියලායි බුදුජානක චාතුලදී. නිසා පරියන්කිට කියලා වාඩි වෙච්ච මිනිස්සේ Taman සුවසේ වාඩි වෙලා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සුවසේ ඉන්නවා දරතයක් නැතුව ඉන්නවා පටිගයක් නැතුව ඉන්නවා කියනකවත් ගන්න බැරි නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට මෛත්‍රී කරන්න බැරි නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුවක් ලබන්න බැරි නම් හොඳට මොන භාවනාවක්ද ඉතින් ඒ මනසේ එක්ක මානසික රෝගියෙක් නැත්නම් කායික රෝගියෙක් ඒක නිසා කාට හරි පරියන්කයට ගිහිල්ලා ඉඳගෙන ඉවරලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සමමිතික භාවය, සැහැල්ලු භාවය, ලිහිච්ඡ භාවය තීරුම් අරගෙන මේක මෛත්‍රියක්. මේ චිත්තක්ෂණය මගේ හිතේ පටිඝයක් නැහැ. චාතුද්දිසෝ අපටිගෝච හෝති. හතර දිශාවෙන් මට කිසි බයක් නැහැ, පටිඝයක් නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මේක චිත්තක්ෂණයක් මෛත්‍රී කිරීමෙන් බුදුජානනාංශය සඳහන් කරනවා අච්චරා සංඝාත මත්තම්පිකෝ භික්ඛවේ මෙත්තා චිත්තෝ චේතෝ මෙච්චිත්තම් භාවේය අමෝගෝ රට්ටපින්ඩම් බුඤ්ජෙය කියලා එක චිත්තක්ෂණයක් තමං මෛත්‍රී වඩනවා නම් රටුන් දෙන පින්ඩපාතිකාවට ණය නැහැ කියලා. නැත්තම් කන බතටත් ණය. හම්බ කරන කෑවත් පින්ඩපාතෙන් කෑවත් එක චිත්තක්ෂණයක්වත් තම මෛත්‍රී වඩන්නේ නැත්නම් අසුරුසරක් අච්චරා සංඝාතමත්තම් විකෝ භික්ඛවේ මෙත්තා චේතෝ ඉති භාවේය චේතෝ චිත්තම් භාවේය අමෝඝ රට්ටපින්ඩම් පුණ්‍ය රතුන් දෙන පින්ඩපාතේ ණයනතු වලගමයි. ඉතින් අපි දවසක එදිනදා ජීවිත ගත කරන දවසක අපි ඩිංගිත්තක් හරි සැපසේ වාඩි වෙලා මට හතර දිශාවෙන් කිසිම බයක් නැහැ මට හතර දිශාවෙන් කිසි ගැටුමක් නැහැ වට හතර දිශාවෙන් ඇටි හිරිහැරයක් නැහැ මම සුවසේ වාඩි වෙලා ඉන්නවා මේ වාඩි වෙලා ඉන්න ඉරියව හරිම සැහැල්ලුයි හරිම සම්මිතිකයි කියලා මේකයි මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ කියලා තේරුම් අරගත්තොත් යම් කිසි කෙනෙක් කාට හරි කියන්න වෙනවනම් මට දවසේ එක චිත්තක්ෂණයක්වත් සැපසේ වාඩි වෙලා මෛත්‍රී හිත වඩන්න බැරි තරම් දරුවන්ගේ වැඩ තියෙනවා බැරි තරම් ආර්ථිකේ වැඩ තියෙනවා බැරි තරම් ගම් සභා වැඩ තියෙනවා. නගර සභා වැඩ තියෙනවා. ඌ වහලෙක් නේ. ඌ කඹරන්නේක් නේ. මොකද්ද ඌට තියෙන උගේ ජීවිත දවස පිළිබඳව තියෙන පරිපාලනය. මේ තරම්ම වාල්ද අපේ මේ සමාජශීලී ජීවිතේ. ඊවන්සේ කියන නමට එක චිත්තක්ෂණයක්වත් වෙලා දෙන්න බෑ. මට මේ සුවසේ වාඩි වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ මිනිස්සයා මේ විහිං දඟකට වැටිලා විහිං කුරුසෙට තියලා අත තියාලා ගහගෙන විහිං කටුබෙරේ දාගෙන පෙරලෙනා වගේ වැඩක් තියෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරලා බලන්න අපිට බැරිද විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් හයක් සුවසේ වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්දිරියට හිත දාන්න පාව චාතු දිසු අපටි ගෝත හෝති. අතර දිසාවෙන් මට බයක් නැහැ. හොඳ සුදු වැලි මලගොක අත් දෙකට මොනක්වත් බරක් ගන්න නැතුව එහාට මෙහාට ඇවිදිනවා පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඕක කරන්න බැරිලු. ඕක කරන්න මේ කමඨාන සුද්ධ කරන්න ඕනලු. ඕක කරන්න අපිට කියලා දෙන්න කවුරක්වත් නැතිලු. ඉතින් මේක මහා ලොකු গুপ্ত දෙයක් කරගෙන මේ කඩියෙක් උදේ පාන්දර පිනිපිට ඇවිදිනවා. රජෙක් වගේ. මිනිස්සුෙකුටගේ වෙනම මොනේ කර්මස්ථානචාරීවරු වෙන මොනේ භාවනා මධ්‍යස්ථාන. ඒ තරමටම සෞතු කරගෙන තියෙන ජීවිතේ. ඒ තරරටම කර ගුරු ලරින් නැතුව බර අදිට මීහරක් වෙලා. ඉතින් ඒකල කියනවාට හතර දිසාවෙන් බයයි. කවුරු ඇවිල්ලා මොන දෙදේ දන්නේ හොරකම් කරයි දන්නේ මරයි දන්නේ කියලා ඒ මොකද ඒ ඒ බය ආශ්‍රෙම මේ ඉඳගෙන ඉඳලා විවේක වෙන හැටි මේ සක්මනක් කරනකොට සක්මන් කරනකොට ඇවිදිනකොට ඒකේ තියෙන විවේකේ බත් කනකොට බත් රස බලන එක කක්ක කරනකොට කක්ක පිට වෙනකොට තියෙන ජුලිය බලන එක චූ කරනකොට චූ කරනකොට තියෙන ජුලිය බලන එක මෙච්චරයි මෛත්‍රී කියන්නේ ජීවිතේ කියනවා දඹදිවට යන්න ඕනේ පින් කරන්න හතරමා ස්ථාන බලන්න ඕනේ කියලා ඒ ගඳ කිලියට යන්න ඕනේ මේ වැසි කිලිය කරගෙන කරන්න පුළුවන් වැඩේ මෙච්චර බුදුහාමර කියලා දීලා තියෙති ඒක දන්නේ නැතුව එහෙනම් තමයි සතියේ මේ කිරීම දන්නේ නැතුව මෛත්‍රී කියන්නේ මොකද්ද දන්නේ නැතුව අපි අපරාධේ අර දිවේල ගලන පටිගයකට ඉඳ දීලා තියෙනවා. ඉතින් මේක පටිපුත්‍ර ජානවාන්තරට විතරයි තියෙන්නේ කියලා කියන එකයි මට කනගාටු. මේක ඕනම කෙනෙකුට කියන්න පුළුවන් චාතුද්දිසෝ අපටි ගෝච හෝති තමයි විවේක වෙලා. අර හතර දිශාවෙන් කවුරුවක්වත් නැහැ මාව කරා මරාගෙන කණ්ඩ කවුරුවක්වත්. ඉතින් මේ මදයි. එක චිත්තක්ෂණයක මට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් සහෝදර පිරිසක් අතර ගියා වගේ. එහෙම නැත්නම් නෑදෑ පිරිසක් අතර ගියා වගේ කියලා. ඉතින් ලොකු සාංශය කියපු කතාවක් තමයි ඒක ත්‍රිපිටකයේ තියෙන දෙයක්. යම් කිසි කෙනෙක් පෙරපිනක් කරලා ඒ කරපු පිනේ ආනිසංස වාරේ එනකොට Tamanට නෑ පිරිසක් මැද ඉන්නවා වගේ වෙහෙරෙන කරන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා. නෑ පිරිසක් අතර ගියාම කවුරක්වත් නැහැ නේ අපිට අහිණියක් සලකන හැම කෙනාම දන්න කෙනෙක් ඉන්නේ නිසා අපි සෑහළුවට විනෝදෙන් ගත කරනවා. ඒ ඒක පින් කරන වෙලාවක් නෙවෙයි කරපු පිනක ආනිසංස වාරයක්. ඉතින් එහෙම අවස්ථාවල අපිට එනවා ඇති. ඒ සඳහා දැන් නැත්තම් අපි මතක තියාගන්න ඕනේ තත් කොන්දේසි විරහිතව කරන දේ කරන්න. මේ මේ මගේ දරුවට, මගේ තාත්තට, මගේ ආගමට, මගේ ගමට, මගේ ආම්තුරන්ට කරන තාක්කල් අපිට ලැබෙන ප්‍රතිවිපාක ආංශිකයි. කරන දෙයක් හිතනද පාරමිතා ශීර්ෂය කරන්න. මේ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාටවත් මේ පින්කම කරන මටත් මේකට සාදු කියන සියලු දෙනාටවත් පින්වත් වේවා කියලා කරන මිසක් මේ පින් ටික අරන් තමන්ගේ මල්ලේ විතරක් දාගෙන තමන්ගේ අම්මට විතරක් පින් බවුනවන්න ගන්න පටන් අරගත්තොත් අපරාධය ඇත්තට විශාල ධනයක් මේ විදිහට පුංචි තනක පුංචි මල්ලකට දාගන්න හදනවා. ඒ නිසා කටයුත්තක් කරන එක පිනක් වෙන්න ඕනේ නෑ. කොයි දෙයක් කරන වෙලාවේදී මේ පුළුල් මනසක් ඇති කරගෙන කටයුතු කිරීමම සුද්ධ මෛත්‍රියක් තියෙනවා. ඒක නැති කිරීම තමයි මේ වර්ගවාදය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ නිකාය ભેදය කියලා කියන්නේ. බිඳීම කියලා කියන්නේ ආගමෙන් ඔච්චරයි ලෝකෙට දුන්නේ. ආගමෙන් කෙරුවේ ಜಾති බෙදුවා, නිකාය බෙදුවා, මිනිස්සු වර්ග කරා, වර්ග කරලා එකිනෙකා කුඩු මිරිස් කවුරු ඉලව් වගේ නියව ගන්නව කා කොටා වැටෙනවා. හරියට මුර්ග සංදර්ශන පරසාට වැටුණා වගේ. මේ ඔක්කොම තටවන්නේ මොකටද මේ ආගම දිනු කරන්නේ? ආගම දිනු කරන්නේ මේ කුලල් කා ගන්න. මේ මිනිස්සුන්ට අනුගානේ මනුස්සකමවත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා පේනවා නේද උඹලට. මේ භව තණ්හාව කියන එක විභව තණ්හාවට පත් වෙන හැටි. පත් වෙච්චි ගමන් මේ මනුස්සයා කාවෙ නැහැටි. ඒකම හේතු කරගෙන තෝතෝ වරපල කියාගෙන තත්ත දාන දණ්ඩ දාන ආයුධ අරගෙන ගහන්න මරන්න කටයුතු අධිකරණ හදන හැටි බලනකොට අමාරුයි කාට හරි තේරෙන මේ ආශාව නිසා මෙච්චර තරහක් එන බව. මෙන්න මේ ආශාවේ හේවණල්ල තරහ බවත් ආශාව වැඩි කෙනාට තරහ වැඩි බවත් බටහිර මානසික විද්‍යාවට තාම හිතා ගන්න බැරි වෙලා තියෙනවා. මේතන තියෙන වංචනික ස්වභාවයක්. Taman වැඩියෙන් යම් කිසි දෙයකට ප්‍රේම කරන්න ගියාම ඒක දැඩි ප්‍රේමයක් නැත්නම් කාමසුකල්ලිකාණ යෝගයක්. එයාට ඒකට උලඟක් වදිනකොට තරහයි. කවුරු හරි ඒකට අහිතක් හිතුවත් තරහයි. ඊට පස්සේ මේ මනුස්සයාර ප්‍රේමයේ පැත්තක තියලා අර තරහව දිගේ වැඩ කරන්න ගියාම මේ ඉඳපු ගම වෙස්පර්ලියක් සිද්ධ වෙනවා. මේක ප්‍රසිද්ධව සිද්ධ වෙන ලෙඩේ කියනවා ක්සිසොෆිනියා කියලා. ඉඳපු ගමන් තමන්ගේ වලිගෙට තමන් ගිනිචා ගන්නවා. නැත්නම් තමන්ගේ වස්තුවල තමන් ගිනිචා ගන්නවා. මේ මනුස්සයාට පාට හීනෙන් අවදිලා බලනකොට මේ තමන්ගේ වස්තුව ගිනිගන්න බලන ගිනිචීලා තින්නේ ත්‍යාමයි. මේක ලාවට තේරෙනවට කියනවා බයිපෝලා කියලා. ඉඳපු ගම මේ ප්‍රේම කරන එක නම් තමන්ගේ අතින් මරලා දානවා. මඩ දාලා නැගිටලා බලනකොට තමයි මරලා තියෙන්නේ. අර ඉතාලියානු හැමදෙරෝ කියනවා ඒ මාස හදිසිය පොලිසියට කතා කරවලු මේ උදේ පාන්දර නැගිටලා බලනකොට නෝන මහත්තයා මරලා පිනුම් තටාකට දාලා. ඉතින් පේන දෙයක් නැල්ලු කවුරුවක්වත් එහෙම හානි කරන්න කෙනෙක් පොලිසිය හොයන හොයනකොට මේ දෙන්න ගියාත් මෙట్లా ගෙනාවු තරහක් රෑහීනෙන් ඒ මනුස්සයාම ගිහිල්ලා ගෑනියෝ මරලා උස්සගෙන කියලා පිනුම් තටාකට ගිහිල්ලා බුදියාගෙන තියෙනවා. ඔක්කොම හීනෙන් වෙලා තියෙනවා. උදේ නැගිටලා බලනකොට ප්‍රේමයෙන් නෝන බලනකොට මෙන්න නෝන මරලා පිළිපිනුම් තටාක. එකම මිනිහා. එකම රෑ. ඒ මිනිහාගේ ඒ පිස්සු කරන වෙලාවේ මේ මොලේ දන්නේ. මේ මොලේ අර අරක දන්නේ. ඉතින් මේ පිස්සු ලෝකයක් ලෝකේ තියෙන. මේකම භාවනා කරනකොට පේනවා අපිට භාවනා කරනකොට සබ්දයක් ඇහෙනවා. හිතවිල්ලක් එනවා. වේදනාවක් එනවා. ඉතින් දත කාලා අර මතුරුකේම වහලා කරදර කෙරුවොත් මතුරුව දතින් හපන්න හිතෙනවා. සද්දයක් කළා කවුරු හරි එහෙම කැඩුවොත් එහෙම ගිහිල්ලා කණ්ඩ දෙයක් ගහන්න දෙනවා. ඒකෝ තේන්නේ නැද්ද? එතකොට මේ මම භාවනා කරනවා කියලා ගහන්න හිතෙනවා. නැත්නම් වේදනාව කාවනේ කකුල කපන්න හිතෙනවා. මේ යන්තම් භාවනා කරනකොට වේදනාව එනවායි කියන. මේ විදිහට පටිගිය පුරුදු කරපෙන්නාට කවුරු හරි කිව්වොත් එහෙම ඔය සද්ද එනවා තමයි. ඔය සද්ද නිතර එනවනම් ඔය සද්දේ හරහා කොට කනපාන තියෙනවා කියලා බලපන්. ඉතින් කියනකොත් අහනකොට තරහයි. පිස්සු කතා කරනවාද? එහෙම කරන්න කොහොමද මේ නිකන්වත් ආනපානේ මට පේන්නේ නැහැ. හත් දෙනකොට කොහොම බලන්නද? ඒසර කියන්නේ නැහැ සද්ද වුණාට හුස්ම ගන්නවනේ. මැල්ලේ නැහැ. ඒසව සද්ද ඇස්යෙන් පොඩ්ඩක් නිකමට බලපන් ජොලියට වගේ හුස්ම තියනවාද කියලා. නිකමට හිතන්නේ මාසට අල්ලන්න පුළුවන් උනායි කියලා. සද්දේ තියෙද්දී හුස්ම අල්ලන්න පුළුවන්. අතර විශ්පිරිසුදු සාන්තුද්දෙන් බැරි වුණාට ඊට පස්සේ ආයෙත් අහුවත් ප්‍රශ්නයක්. මේ කරදරයක් නැතුව තියෙනකොට දකින ආනාපානද හොඳ නැත්නම් කරදර අස්සෙන් හිටනරක් කරන දකින ආනාපානද හොඳද කියලා මම කරකොල තැරියවා. ඒ දෙකේ වෙනස අල්ලන්න බෑ. ඉතින් මට අහන්නේ ඩ්‍රයිවිං හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ වාහන නැති පාරක කරදරයක් නැතුව යන මිනිහටද නැත්නම් වාහන ගොඩක් තියෙති ඇක්සිඩන්ට් නැති යන මිනිහට හොඳ ඩ්‍රයිවර් කියලා ඇහුවොත් ඔන්න තේරෙනවා. වාහන තියෙදි තප්ප ගන්න තියෙන මිනිහට තමයි හොඳ ඩ්‍රයිවර් කියන්නේ. නැත්නම් වාහන ප්‍රතිපිටනික එලවන්න ඩ්‍රයිවර් ඕනේ නැහැ නේ chimpanzee කට කරතයි. කරද නැතර ගාන පාන කරනවා කියන එක අමාරු ඇත්ත. ඒත් ඉතින් හොඳයි ශබ්දමෙන් කියලා මේ මාසෙ කවදා හරි මේක දිරවගත්තයි කියන්නේ. දිරවගත්තට පස්සේ මේ ශබ්දෙන්නේ මට මේ පාඩම හම්බුනේ. මං ශබ්දෙන්නේ වෛර කරේ. දැන් මේ සද්දනේ මම අපේක්ෂා කරන්නේ හෙට අපේක්ෂා කරනවා නේ සද්ද වලින් සද්ද ආවට පස්සේ ඉස්සලාම තරහ ටිකක් එනවා ඒ තරහ වෙනකොට මේ සත්‍ය හරහා මට ආනාපාන බලන්න ගියාම විභව තණ්හාව භව තණ්හාව බාට ද්වේෂය මෛත්‍රිය බවට පත් කරගතයි. ඉදාට මේ මනුස්සයාට පුදුම ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේක කොහොමද ලෝකයාට කියන්නේ? ඔබ මෙතෙක් කර හැම එකක් එක්කම හැපි හැපි කටුවත්තක් දූවිලි වාරක ඇදගෙන යනවා වගේ හූරගෙන ජරා කරගෙන ගියා. ඔබ දන්නවනම් මේක හරහා ගිය දවසේ මේ ද්වේෂය නිසා උඹට ලොකු තිබුණට වැඩිය මෛත්‍රියක් ආ ඒක මෛත්‍රී මනෝ කර්මය නෙවෙයි ඒක මෛත්‍රී කාය කර්මයක් ක්‍රියාත්මක මෛත්‍රී ශක්තියක් ඒක කියන වචනෙට කියනවා මෛත්‍රී වචී කර්ම කියලා ඒ වචී කර්ම කියන්නේ කියන්නේ වාඩි කරවලා ටිකක් කල් භාවනා කරවලා එයා හරහා මේ සද්දෝට වේදනාවට චෝදනා කරන තැනට ඇවිල්ලා එයාට කියනවා සද්ද වේදන නැත්නම් ආනපානිය අල්ලලා පුරුදු කරගන්නකෝ පුරුදු කරගෙන බලන්න මේ ආනාපානේ ගති ලකුණු වල සද්ද අස්සෙන් පොඩ්ඩක් බලන්න යන්නේ වේදන අස්සෙන් පොඩක් බලන්න යන්න. ඉතිවිලි අස්සෙන් බලන්න යන්න. ඒක තමයි අභ්‍යාසයේ පාඩම. බලනකොට තමන්ට තේරෙයි ආනාපාන කියයි කියලා කියන්නේ සද්දය චාතුද්දිශෝ අපටි ගෝච හෝති. ආනාපාන ඉන්නකොට හතර දිශායම කියන බය නැහැ. සද්ද බයත් නැහැ, වේදනා බයත් නැහැ, හිතිවිලි බයත් නැහැ. ආයෙත් බය එනවා, ආයෙත් බය යනවා. අන්න අභ්‍යාසයක් වෙනවා. මේ தත්ත්වවලදී මට මේ බය නැති ගැටුමක් නැති ආශ්වාස ප්‍රශ්වාසයේ පවත්වන්න පුළුවන්ද කියලා ගත්තොත් මේක සමත උපක්‍රමයක් නෙවෙයි. සමතවත් පුළුවන් මෛත්‍රී වඩලා අපිට ද්වේෂය පැත්තකට කරන්න. මේක ඊට උඟක් සක්‍රීය දෙයක්, උඟක් ප්‍රායෝගික දෙයක්. අන්නේ විදිහට කටයුතු කරන්න කිය මනුස්සයර තේරෙයි. මෙවැනි පරිශ්‍රණයක් කරන්න නම් අපි මේ ඇලි ගලි වාසය කරමින් කටරක් දාගෙන කරන්න බෑ. කඹේ ඇවිදින කොටයි, පීනන කොටයි කටරක් දාගෙන කරන්න බෑ. එවැනි සියුම් පරිශන කරන්න වෙන්නේ මම දැන් මෙතන කියන தත්තට ඇවිල්ලයි. එතකොට තේරෙනවා අපි ගමේ ගොඩේ ජන සංගණිකාවේ ගණයා කෙරෙහි බැඳීගෙන කුලයා කෙරෙහි බැඳීගෙන ඉන්නකොට මෙවැනි දෙයක් හිතා ගන්නවත් බෑ. හිත මේ ලේෂයට විභව තණ්හාවට යනවා, ගහ ගන්නවා, බැන ගන්නවා. එතන විශ්ලේෂයට භව තණ්හාවට යනවා. මේ භව තණ්හාවේ සිට විභව තණ්හාවට මාරු වෙන මාරුව විතර ලස්සන සුන්දර දෙයක් ලෝකෙම ඇත්තේ. මේ ප්‍රේම කරපේකන ඉඳපුවම මරනවා. හිතන්න බෑ. ඊට පස්සේ ආයෙ කපන්න බැරි යතින් බිනවා. ඒකල වල මේකට දීර්ඝ ඉතිහාසතර කරුණු කියනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි අපි දවස පුරා කරන්නේ. හරියට බලන් හිටියොත් අපි කොච්චර විස්තරලියක් සිද්ධ වෙනවද කියලා මේ භව තණ්හා වැඩි වෙන තරමටම ඔස්ස ළඟින් මැස්ස යන්න බැරි විභව තණ්හාකට වැටිලා අපි කියනවා මට විභව තණ්හාවේ මේ මිනිහාගේ දෝෂේ නිසා මේ ඍතුයේ දෝෂේ නිසා මේ ආණ්ඩුවේ දෝෂේ නිසා මේ ඩොලර් එක ගණන් ගිය නිසා මේ පෙට්‍රල් ගණන් ගිය නිසායි කියලා බාහිරේ নানা ආකාරක හේතු හොයා තමන් හරීම අහිංසක සුද්ධවන්තයෙක් මාව කේන්ති ගැන්වේ මේ අහල පහල ඉන්න අයනේ උංගව මරන්න ඕනේ. මම මේ තරම් සුද්ධවන්තයෙක් වන්න භාවනා කරන්න ආපු කෙනෙක් මට අර කට්ටිය මේ කට්ටිය කේන්ති ගැස්සවන්නේ කියලා අර තමන්ගේ තියෙන තකතිරුකමේ ප්‍රමාණයට තමන්ගේ තියෙන තණ්හාවේ ප්‍රමාණයට අනිත් පැත්තේ වැඩි වෙනවා. ඉතින් මෙහෙව මිනිස්සුයෙකුට ආණ්ඩු බලය ලම්බුණොත් මොනවා හිතයි කරයිද? ඒ වගේ භව තණ්හාවකින් වැටෙන ඇත්තටම ආණ්ඩු බලයක් ගන්නෙත් එහෙම කට්ටිය විතරමයි. ඒකයි කියන්නේ ආණ්ඩු ගත්ත ගමන් කෙලින්ම අපායට high level road එකෙම යන්න පුළුවන්. සීමාවක් නැහැ නේ. යා කරන ඕනම දෙයක් යා සාධාරණීකරණය කරනවානේ. එහෙම නැත්නම් ආණ්ඩුවක් කරන්නත් බෑ. එහෙම තමයි මෙතෙක් අපේ ලංකාවේ පැවතිච්ච රාජ પરම්පරාව මෙහෙම තමයි. ඒක නිසා ඒ වෙනුවට පැත්තකට වෙලා යම් කෙනෙක් මනසක් මේ භවතණ්ණා විභවතණ්ණාට මේ පොල්පිට පා ගන්නා වගේ මේ ආදරය කරපෙකට මේ වෛර කරන හැටි ආයේ වෛර කරපෙකට මේ මෛත්‍රී කරන හැටි දිහා බලනකොට එච්චර විහිළුවක් එච්චර හාස්‍යයක් මුළු ලෝකෙම නැහැ. ඒ සඳහා අපි එක්කෙනෙක්වත් විශේෂයක් නැහැ. අපි ඔක්කොම තියෙන එකම විහිළුව ඒකට හේතුව කාම තණ්හාව. කාම තණ්හාව භව තණ්හාව බාටපත් වෙලා ඒ භව තණ්හාවම විකෘතියටපත් වෙච්ච වෙලාවක. ඒකෙම හේවණල්ල විභව තණ්හාව මේ විභව තණ්හාව සීදී නැසා ගැනීම ආශාව කියලා තමයි අන්තිමටම අඩු කරලා තියෙන්නේ. මගේ වැඩි අසාතුරුත් මම පියෙන් යනවා. මම බහනවා. නිසා ලංකාවේ පහුගිය දශක දෙකේ වැඩිම සියදිනසා ගැනීම වාර්තා ඇතුණා ලෝකෙට. මොකද ඒ තරම් මේ නව ආර්ථිකයත් එක්ක සියලු දෙනාගෙන් භවතන්නාල් ගොජ දාලා ඉන්න පටන් අරගත්තා. ඉතින් එක්ක තෝ තත්තම්මා. ඉතින් ඒ සියලු ඇති කරන මේ තණ්හාව හේතුව තමයි අපි මේ ජනයා කෙරේ, ගණයා කෙරේ, කුලයා කෙරේ බැඳීම තියෙන ආසාව. ඒ නිසා අපි යම් වෙලාවක අර බුලට් ප්‍රූෆ් කාමරයකටත් වෙලා මිනිස්සුන් ඇඟිලා ඉන්න එක නෙවෙයි මේ කාරණාව යථාර්ථ වශයෙන් තේරුම් අරගෙන ඒකචාරී ජීවිතයකට ගත කරන්න පෙළඹෙනවයි කියලා කියන්නේ බුදුජානනාංශය සඳහන් කරනවා ලෙඩ මනසකට තේරුම් ගන්න බෑ ලෙඩ කායකට මේක කරන්න බෑ නිසා සෞඛ්‍ය සම්පන්න මනසකට මේ පණිවිඩය ලැබුණොත් සෞඛ්‍ය සම්පන්න කායක් ලැබුණොත් ඒ කෙනාට මේක පරිේශන වට්ටමින් කරන්න පුළුවන් මේක වෙදකමක් නෙවෙයි ලෙඩ වෙන්න ඉස්සලා ගන්න හෙදකමක් විස බීජ නාශනයක් නෙවෙයි මෙතන කරන්නේ පරිසරය පිරිසුදු කර ගැනීම. ඒ වෙනතම විස බීජ හැදෙන්න තියෙන ඉඩ අඩු කරලා තමංග ප්‍රතිශක්තිය වැඩි කිරීමක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නුවාට පස්සේ උංගව දෙනෙක් තාමත් සැක කරනවා ඒක මේ විශාල මට්ටමේ ජන විඥාණයට දාන්න බැරි වෙයි එක්කෙනෙකුට ඕනේ නම් පසේබුදු වෙන්න පුළුවන් නමුත් මේක පොදු කරන්න බෑ කියලා ඒ නිසා නේරුතුමා කියලා තිබුණා මට සාධාරණ සැකයක් තියෙනවා මේ බුදුජානන් වහන්සේ කියූප එක ඔක්කොටම කරන්න පුළුවන් වේද කියලා. එයා දේශපාලන නායකයෙක් කියන නමුත් මට ඒක නම් මට උත්තර දෙන්න බෑ. ඔය කෙරුවොත් නම් හරියනවා කියලා මට කියද හැකියි. කවුරු හරි මේක තේරුම් අරගෙන නොකරන එකනා බලන්න ජනසංගනිකාවට කැමති කෙනෙක්. නේරු ජනසංගනිකාවට කැමති කෙනෙක්. නේරු ඉන්දියා ජනාධිපති වුණා. ඒක ලියලා ඉන්දියාවේ රුපියලේ කොලේට සල්ලි කොලේට ධර්ම චක්‍රය දැම්මා. රාජ්‍ය ලාංඡනයේට අශෝක ස්තම්භය දැම්මා. ඒ තරමටම බුද්ධ ධර්ම තේරුම් ගත්ත මිනිසයා. මුත් ජනයා කෙරේ කැමැත්ත නිසා ජනාධිපතිකම අගමැතිකම අතාරින්න බැරි නිසා යා කිව්වා බුදුහාමුදුරුවෝ කියපු දේ ඔක්කොම කරන්න පුළුවන් ද කියලා නම් සැකයි. හැබැයි මට හදපත්ලිම කේතය කරන මිනිහට හරියනවා කියලා. හැබැයි කරන මිනිහට තනි වෙන්න වෙනවා. ඒකචාරී ජීවිතයකට යන්න වෙනවා. එකලා ජීවිතයකට යන්න වෙනවා. ඒක එක සැරේ කරන්න ඕනකමකුත් නැහැ. තේරෙන්න තේරෙන්න ධර්මයේ තේරෙන්න තේරෙන්න තමයි මේ අනවශ්‍ය සම්බන්ධතා අනවශ්‍ය ක්‍රියා අනවශ්‍ය වාච මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීවෙන් තොර වෙලා වෙත පැමිණිච්ච හැම දෙයකටම සමහිත පවත්නවනම් භාවනා කරනකොට Taman වෙත පැමිණෙන හැම දෙයකටම සමහිත පවත්වන එකට අපි සතිය කියලා කියනවා. දේවල් වලට ප්‍රතික්‍රියා නොකර එන විදියට බාර ගන්නවට ඕනනම් මෛත්‍රී කියන්න පුළුවන් නැත්නම් සතියේ උප්පරිම සතිය කියලා කියන්න පුළුවන් මේක මේක මිනිස්සයාට විතරමයි කරන්න පුළුවන් පූසෙකුට කවදාකවත් මීයක් දිහා බලන්න මෛත්‍රී කරන්න බෑ. ගැරන්ඩියෙකුට මීයක් දිහා බලන්න මෛත්‍රී කරන්න බෑ. ඒක උගේ සහජ ආසය උ දෙන්නටම සෝරි. මනුස්සයර පුළුවන්. මේකයි බුදුරජාණන්සේ පෙන්වන උත්තරමංශ ධර්මය. ඒ නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට මෛත්‍රී පැත්තෙන් බැලුවම පටිඝය ඇති නොවේවා කියලා ඕ එහෙම නැත්නම් සතිය පැත්තෙන් බලලා වෙත පැමිණෙන හැම අරමුණකම මට හේතුඵල ධර්මයක් පෙන්වනවා මම තෝරන්න බේරන්න යන්න එපා. ඒකට මට ඇති වෙන ප්‍රතික්‍රියාව කොහොමද කියලා බලන්න ඒක ගැන අනුන් කෙනෙකුට කියන්න ධර්මණයක පැහැදිලි කරගන්න කියලා ඒක තේරුම් ගත්තොත් භාවනා 150 කියවරයි. එතනින්ම භාවනා 150 කියවරයි. අමාරු කොටස ඉවරයි. අපි වෙලා තියෙන්නේ අර භව තණ්හාව නිසා අපි තෝරනවා. අසවලාගින්නම් කවන්නේ අසවලා නම් බෑ. ඉතින් අර වීරකෝ මහත්තයා එයා තමයි අතර මම මෙහි අඬ ගන්න ආවේ. ඒ මනුස්සයා තමයි අපිට පාලිච්චි කියන්නේ එයා කියනවා එයා හවුසින් ස්කීම් එකක ඉන්නේ. ඉතින් ඒක ඉන්න ගමන් අම්මා එයා ගෙදර අම්මා මෛත්‍රී භාවනා කරනවා. සියලු සත්ත්වයෝ නිදුක්කෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්ත්වයෝ නිදුක්කෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර ගේ පුපුරන්න කියනවා. ඉතින් මෙහා ගිහිල්ලා කිව්වලු ඒක හොඳ නෑ කියලා. ඒකට ඉතින් පුතේ මොකද කරන්නේ? ඒක කියවෙනවා. සියලු සත්වෝනි දුක්ඛෙත්තා පරට්ටි කියන වචනේ නෙවෙයි දරවචයක් ලෝ කියන්නේ. අල්ලමුද පරට්ටි අර. මේ හැම කෙනාගේම මෛත්‍රී ඉතරයි තියෙන්නේ. සියලු සත්ව කෙරේ මෛත්‍රී කරන්න උත්තර කෑ ගන්න කරන්න දෙයක් ඕනේ නැහැ. සියලු සත්ව කෙරේ වෛර නොකර හිටපුවාම මෛත්‍රී කියන්නේ ඒක තමයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මගේ කයේ හිත පවත්තා. ඒතර කිසි කෙනෙකුට වෛර කියන්නේ අපිට කරලා තියෙන්නේ එහෙම නෙවෙයි. අනුන්ගේ තුවාල සනීප කරන්න ඕනේ, අනුන්ගේ මානසික රෝග සනීප කරන්න ඕනේ, අනුන්ගේ බබලට උපැන දාති කියලා යනවා. ගොඩක් වැඩ කරනවා. ඒකල කියනවා හිතේ කයේ හිත පවත්තගෙන යන විදියක් නැහැ මේ වැඩ. ඒ හැම දෙයක්ම නිදහස් කරගන්න විතරයි. තයම් කිසි කෙනෙක්ගේ එකලා ජීවිතයක, උදකලා ජීවිතයක කාය විවේක වාසයේ, චිත්ත විවේක වාසයේ ප්‍රතිවිකරණ තුනක් තියෙනවා. ඒ එකින් එකට යන්න නම් ඉස්සල්ලාම කාය විවේකයේ පුද්ගලික මට්ටමේ හෝ తాවකාලික මට්ටමක ගන්න ඕනේ. එහෙම නැතුව මේ සෙනගක් එක්ක ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. ඒකයි අපි මේ නේවාසික භාවනා වැඩමුළු සංවිධානය කරන්නේ. ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන කියලා જાතියක් හදලා තියෙන්නේ. කැමැති කෙනෙකුට අවිල්ලා ඒක පරිේශන මට්ටමින් කරලා බලන්න පුළුවන්. මේ එකලා බව කාමභෝගියට එකලා බවත් බයක්. මේ කවුරු හරි වෙලා දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැටලක බුදියන එකත් නින්දාවක්. ලැජ්ජාවට කාරණාවක්. ඒ මොකද එයාට ඕන කරලා තියෙන ගණයා කෙරේ කුලයා කෙරේ බැඳීම. ඉතින් ඒක නිසා ඒකට අපිට විරුද්ධ වැඩ කරන්න බෑ. ඒක ජන විඤ්ඤාණ නමුත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ගැටුමක් නොවේවා. අපටිගෙහ වේවා. හතර දිශාවෙම අපටිගෙ වෙන්න නම් මේ නපුරු වාත දලබු වංගේ ගැටීම් එහෙ නැත්නම් ද්වේෂ මට නොවීම පිණිස ඒ කියන්නේ මගේ හිතේ දුක් ආජනන පහස නැති කිරීම පිණිස ඒවට තියෙන බයක් තියෙනවා නම් එකලා ජීවිතය පුරුදු කරන්න. ඒකට කියන උද්දකලා ජීවිතය කියලා. ඒකට කියන විවේකය කියලා. ඒකට ලොකු සංහසේ දැම්මේ විශ්‍රාමය කියලා. අන්නේ විශ්‍රාමයක් මට නෑ මට උද්දකලාවක් නෑ මට විවේකයක් නෑ. කියලා යම් කිසි කෙනෙකුට තමන්ගේ චරිත සහතිකයක් දී ගන්න පුළුවන් නම් එයාට 16 කියලා කියකි හිරකාරෙක් කියකි කඹරන්නේ කියලා කියත හැකි. ඒ වගේම ඒකට වෛර කරනවා නම් කවුරු හරි මේ එකලා බව තනිකන් දෝෂයක් විදියට විවේකයේ හම්බෙච්චාම නාස්තිකත්වයක් විදියට කල්පනා කරන නිසා සුද්ධ අසප්පුරුෂය. සුද්ධ අසප්පුරුෂය ඉතින් ඈත ඉඳලා කියන්න පුළුවන් ඒ අසප්පුරුෂයාගේ භාෂය ඒක තමයි. එයාට තනි වෙනකොට තනිකන් දෝෂය එයාට මේ විවේක වෙනවයි කියලා කියන්නේ නිර්මාණශීලීත්වයක් නැතිකම කියලා පේනවා. ප්‍රගතියක් නැති දෙයක් බවට කතා කරනවා. ඉතින් ඒ වෙන කෙනෙක් දකින්නකොටම පිනින්න අරින්න යන්න බෑ යාට. හැබැයි සර්පෙක් දැක්කම වගේ සත්‍යයක් ගමු තමයි රටල් ස්නේක් කෙනෙක් දැක්කා වගේ. ලංකාවේ නෑ ඒ තරම් දරුණු සතෙක්. සතෙක් දැක්කා වගේ අයින් කරන්න කියනවා. ඒ මිනිස්සුත් එක්ක ළඟ හිටියත් ඇඟට දෙනවා. ළඟට ගියත් ඇඟට දෙනවා. අපිට තියෙනවා එහෙම වෙලාවල් ජීවිතේ දඟලන්න කියන්න නමුත් අපිට වලෙක් වරින් වර ආයෙත් ඉන්නවා විවේකේ හොඳයි කියලා. අර ජාති මිනිස්සුන්ට ඉන්නම බෑ. ඒකෙන් අයින් කරගෙන Taman එකලා ජීවිතයට හැඩ ගැහෙනකොට ලස්සනම දේ තමයි නැත්නම් సౌందර්යයේ ඉතුරු පැත්ත තමයි එවැනි එකලා ජීවිතයට කැමැති සත්පුරුෂය එකතු වෙන්න පටන් ගන්න. එකලිය වෙලික ජීවකලා ජීවිතයකට අනුයාත වෙන ශාද්ධර්ම ශ්‍රෝණයක් ඇහෙන්න හම්බ වෙනවා. ඒ වගේම Tamanට තේරෙන්න පටන් ගන්නවා මම ගත කරපු ජීවිතයේ යම් කිසි ආයෝජනයක් නිසා අද මට මට කියලා පැයක් දෙකක් වෙන් කරත හැකි මට කියලා දවස් අධ්‍යයක් වෙන් කරගත්ත හැකි මට කියලා දාස භාවයෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් ගතියක් තියෙන කියලා තේරෙන්න පටන් අර ගන්නවා ඒ විදිහට තේරෙන ප්‍රතිශතයේ බුදුහාමරණ කාලේ කියලා වෙනසක් තිබුණ නැහැ අද වෙලයි කියලා හානි වෙලත් නැහැ ලෝකෙ ඉතාම සුළු පිරිසකට මේ තනිව හැසිරීම තමයි ලෝකෙ තියෙන ලොකුම සැප මාත් එක්ක මම ජීවත් වෙන එක තමයි ලොකුම විවේකයේ ලොකුම හුදකලා බව තේරෙනවා ඒක තේරෙන්නේ නැති පිරිස වැඩි වැඩි ඒ කටට කරගන්න බැරි වුණත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ බුද්ධ භාෂිතේ බුදුරජාණන්ගේ දේශනාවට කාටවත් විරුද්ධ වෙන්න බෑ. එකලා ජීවිතයක තියෙන වටිනාකම විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අපි සැලසුම් කරගන්න ඕන අපේ ජීවිතය දැනට යම් යම් හේතු නිසා අපි ඇලීම් බැඳීම් සහිතව ගත කරාට එන්නේ එන්නේ එන්නේ ඒ ධම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ වශයෙන් සකස් කරගෙන මට මගේ කාලේ මාත් එක්ක ගත කරන්න. ඒක තමයි අපි මේ මම දැන් මෙතන තැන්න ගත කරන්න. මෙතන තමයි මංගල අවතරණය. මෙතන තමයි ආධ්‍යාත්මේ පටන් ගන්නම තියෙන්නේ. ඉතින් ඒක බීතිකාවක් කරගෙන තිබුණා නම් මෙතෙක් කල එහෙම නොකරවා මේක බුද්ධ වචනයක් කියලා කියන්න ඒක පැත්තක මේ බණ අදහස් කරන්නේ. දෙක අපි යම් යම් යම් වෙලාවක මේක අත්දකලා ඇති ජීවිතේ ඒ විවේක වෙන තැන ඒ විවේක වෙන තැන ඒ අධ්‍යක්ෂකයකට තව පොඩ්ඩක් පොහොර දාලා ආහාර දීලා තනවා වඩා ගණ්ඩයි මේ බණ. ඒ වගේ ඒකට විරුද්ධව වැඩ කරන යම් කිසි අසත්පුරුෂ පිරිසක් ඉන්නවනේ ඒගොල්ලෝ දැනගෙන ඒගොල්ලන්ගෙන් පළවෙනි මංගල කාරණාව තමයි අසීවනාච බාලාන. ඒ බාලයන් මට නොවේවා. ඒක නොවෙන්නේ නැතුව පණ්ඩිතානන්ත දේවණ ලැබින්නේ නැහැ. Tamange ප්‍රයත්නයකින් බාලයන් අයින් කිරීමට කටයුතු නොකරන කෙනාට සත්පුරුෂය දකින්න හම් වෙන්නේ නැහැ. මේ මංගල කාරණා දෙකම නැති වෙනවා. අන්න ඒ විදිහට කාරණා රාශියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි බණ භාවනා කරන කෙනෙකුට. බණ භාවනා කරන කෙනෙකුට තාම ගැඹුරෙන් තේරෙනවා යම් වෙලාවක මේ මම දැන් මෙතන කියන තැනට හිත ගත්තනම් ඒක තමයි මේ ලෝකේ කරපු ලොකුම කුසලය මම සමහර වෙලාවට මට බැන්නත් මං කියන එකට නිවන කියලා. ඒකටයි නිවන කියන්නේ. ඒක සාක්ෂාත් කරගන්න ඒක සාක්ෂාත් කරගන්න බැරි කමක් නැහැ. උපයන්න බැරි කමක් නැහැ. අරසාය දුර්ලභකම් තියෙනවා. අරසකරන අපි ගන්න ආගේ ආඩම්බරය කරන්න ජීක. නැවත හැම කෙනෙක්ගේම මල්ල ලියලා බැලුවොත් අරසක උපකරණ ටිකත් ඔක්කොගේ මල්ලි තියෙනවා. ඒ නිසා ඒක උපයන්නත් උපයාගත්තා වූ ඒ හුදකලාව වඩා වගා වර්ධනය කරගන්නත් ශීල දිනාට දවසේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතන නැත කරනවා ශිරු දිනාර තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි මෙහිදී මේ බණ විරච්චාම පොඩි ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ කියපු කාරණා පිළිබඳව මත ප්‍රකාශ වලට සම්කන් දීමක් සඳහා වෙලා ගන්නවා. ඒ නිසා කාට හරි මේ සම්බන්ධව කීිතු කළ යුතුමක් තියෙනවා නම් පිළිසුදු කරගත යුතුමක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා හිටනවා. එහෙම නැත්නම් අපි ettavata chati gata සජ්ජායනා කිරීමේ දේශනා දවන සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එhmenan අපි gata සජ්ජායනා කිරීමේ සැසිවාරය સમાપ્ત කරමු.